ඒක විසතිමෝ පරිච්ඡේදු 21 වෙනි පරිච්ඡේදය පංච රාජ කෝ රජවරු පස් දෙනාගේ පාලනය උත්තයස්ස කනෙට්ටෝතු මහා සිවෝ තදච්චයේ දස වස්සානිකාරේසි රජ්ජං සුජන සේවකෝ උත්තිය රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලනු කෙනෙක් වන මහා සිව රජුරුව යහපත් ජනතා සේවකයෙක් ලෙස දස අවුරුද්දක් රාජ්‍ය කළා බද්දසාලම්මිසෝ තේරෝ පසේදිත්වා මනෝරමං කාරේසි පුරිමායන්තු විහාරං නගරංගනං මහා සිව රජුරෝ බද්දසාල මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදිලා නැගෙනහිර දිශාවට වෙන්ට ඊතා සිත්කලු නගරංගන විහාරයේ කෙරෙව්වා මහා සිව කනිට්ටෝතු සුරතිසෝ තදච්චයේ දස වස්සානිකාරේසි රජ්ජං පුඤ්ඤ සුසාදරෝ මහා සිව රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔහුගේ මලනුවන් වන පින් රැස් කිරීමට මහත් ආදරයෙන් යුක්ත සූරතිස්ස රජුරුවෝ දස අවුරුද්දක් රාජ්‍ය කළා දක්ඛිනාය දිසායන් සෝ විහාරං නගරංගනං පුරිමාය හත්තේ කන්දං ච ගෝකන්න ගිරිමේවච සූරතිස්ස රජුරෝ දකුණු දිසාවට වෙන්න නගරංගන නමින් විහාරයක් කෙරෙව්වා නැගෙනහිරට වෙන්න ඇත්කඳ නමින් විහාරයකුත් ගෝනගල නමින් විහාරයකුත් කෙරෙව්වා. වංගොත්තරේ පබ්බ තම්මේ පාචේන පබ්බ තවයන් රහේක සමේ පබ්මෙම් තතාකෝ ලම්බ කාලකං වංගුත්තර පර්වතයේ පාමුල පාචේන පබ්බත නමින් විහාරයක් කෙරෙව්වා රෙහෙන නැමැති අමුණ ළඟින් කොළඹගල නම් විහාරයක් කෙරෙව්වා. අරිට්ඨ පාදේ මංගලකං පුරිමායච ජගල්ලකං ගිරිනේල පනාකන්දං නගරස්සුත්තරායතු රිටිගල පර්වතයේ පාමුල ලංකා රාමය කෙරෙව්වා. අනුරාධපුරයට නැගෙනහිරින් වලස්ගල විහාරය කෙරෙව්වා. නගරයට උතුරු දිශාවෙන් ගිරිනිල් පනාකඩ නැමැති විහාරයක් කෙරෙව්වා. පංච සතානේව මාදී විහාරේ පුතු විපතේ ගංගාය ngore පාරං ලංකාදීපේ තයෙන් තයෙන් සූරතිස්ස රජුරෝ ලංකා ද්වීපයේ මහවැලි ගඟෙන් එතර මෙතර ඒ ස්ථානවල 500ක් විහාරස්ථානයන් කෙරෙව්වා පුරේ රංජාච රජ්ජේච සට්ටි වස්සානිසා දුකං කාරේසි රම්මේ ධම්මේන රතනත්තය ගාරවෝ ත්‍රිවිධ රත්නයේ කෙරේ මහත් ආදර ගෞරව ඇතිව සූරතිස්ස රජුරෝ රජ වෙන්න කලිනුත් රජ වුණාට පස්සෙත් සට අවුරුද්දක් ඒ රම්‍ය විහාරයන් ඊට යහපත් ලෙස කෙරෙව්වා සුවන්න පින්ඩ තිස්සෝති නාමං රාජ්‍යාපුරේ අහෝ සූරතිස්සෝති නාමන්තු තස්සෝ රජපත්තියා රජවෙන්ට කලින් එතුමාව හැඳින්නුනේ සුවන්න පිණ්ඩතිස්ස නමින් රාජ්‍ය পদවි ප්‍රාප්තියෙන් පස්සේ සූරතිස්ස යන නාමය ලැබුණා අස්සනාවික පුත්තාදේ දමිලාසේන ගුත්තිකා සූරතිස්ස මහේපාලං තංගහෙත්වා මහම්බලා අස්ව නාවිකයෙකුගේ සේන ගුත්තික නමින් දෙමළ පුතුන් දෙදෙනෙක් සිටියා මහා බල සම්පන්න ඔවුන්ගේ සූරතිස්ස රජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලාගත්තා. දුවේවි සති වස්සානි රජ්ජං ධම්මේන කාරයං තේ ගහෙත්වා සේලෝතු මුටසී වස්ස අත්‍රජෝ ඔවුන් දෙන්නා අවුරුදු 22ක් ධාර්මිකව රාජ්‍යය පාලනය කළා මුටසීව රජුරුවන්ගේ පුත්‍රයෙක් වන අසේල කුමාරයා සේන ගුත්තික දෙන්නව ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. සෝදරියානං බාතුනං නවමෝ බාතුකෝ තතෝ අනුරාධපුරේ රජං දසවස්සානිකාරයේ මුටසීව රජුරුවන්ගේ වැඩිමහල් පුත් කුමාරයාගේ නම අබය. ඊළඟට දේවානම් පීතිස්ස උත්තිය මහාසිව මහානාග මත්තාබය සූරතිස්ස කීරය ඊළඟට සිටියේ එක කුසෝපන් නවවැනියා වූ අසේල කුමාරයා අනුරාධපුරයේ රජ වූ අසේල රජුරෝ දසවසරක් රජකම් කළා චෝල රට්ටා ඉදා ගම්ම රජ්ජත්තං උජුජාතිකෝ එලාරෝ නාම දමිලෝ ගහෙත්වා සේල භූපතෙන් සොලි රටේ ඉඳන් රාජ්‍ය අල්ලා ගන්ට මේ ලංකාවට ආපු ඍජු ස්වභාවය ඇති එලාරනම් දෙමළෙක් අසේල රජුරුවන්ව ජීවග්‍රාහයෙන් අල්ලා ගත්තා වස්සානි චත්තාරේ සංච චත්තාරිස කරේ රජ්ජං වෝහාර සමයේ මජ්ජතෝ මිත්ත සතුසෝ ඔහු 44 අවුරුද්දක් ලංකා රාජ්‍යය පාලනය කළා එලාර රජුරුව නඩු විසඳන අවස්ථාවේදී සතුරන් කෙරෙහි මිතුරන් කෙරෙහි මධ්‍යස්තව තීන්දුව දුන්නා. සයනස්ස සිරෝ පස්සේ ගණ්ඨං සුදීග යොත්තකං ලම්බාපේසි විරාවේතුං ඉච්ඡන්තේ විනිච්ඡයං සයනස්ස සිරෝ පස්සේ ගණ්ඨං සුදීග යොත්තකං ලම්බා පේශි විරාවේතුම් ඉච්ඡන්තේ විනිච්ඡයං රජ්ජුරු තමන් සැතපෙන ඇඳට ඉහළින් ඊතා දිගලනුවක් ඇතිව ගන්ටාරයක් එල්ලා තිබුණා. ඒ සාධාරණ විනිශ්චය කැමැති අයට නාද කරනු පිණිසයි. ඒකෝ පුත්තකෝච දීතාච අහේසුං තස්ස රාජිනෝ රතේන තිස්සවා පිංසෝ ගච්ඡන්තෝ භූමිපාලජෝ තරුණං වච්චකං මග්ගේ නිපන්නං සහදනුකං ගීවං අක්කම චක්කේන අසංචිච්ච අගතේ එලාර රජුරවන්ට එක පුත්‍රයෙකුයි දුවකුයි හිටියා. රජුරවන්ගේ පුත්‍රයා රතයෙන් තිසාවැවට යද්දි අලුත උපන් වහු පැටියෙක් තමන්ගේ මව්දෙනස් සමග පාරේ läගලා හිටියා. පුත් කුමාරයාගේ නොදැනුවත්කමින් රතයෙන් යද්දී රෝදයට බෙල්ල අහුවෙලා වහු පැටියා මැරුණා. ගන්්වාන දේනු ගන්ටන්තං ගට්ටේ ගට්ටිතාසයා රාජාතිනේව චක්කේන සීසං පුත්තස්ස චේදේ ගව දෙන පුත්‍ර ශෝකයෙන් හඬාගෙන ගිහින් ලණුවෙන් ඇද ඝණ්ඨාරය නාද කෙරෙව්වා රජ්ජුරුවෝ ඒ රතරෝදයෙන්ම සිය පුත්‍රයාගේ හිස සින්දෙව්වා. දිජපෝතං තාල රුක්කේ කෝසප්පෝ අබක්කේ තම්පෝත මාතා සකුණ ගන්වා ගන්ට මගට්ටේ එක්තරා සර්පයෙක් තල් ගසක සිටි කුරුළු පැටියෙකුව ගිල දැම්මා මව් කිරිල්ලිය ඇවිත් ඒ ඝණ්ඨාරය නාද කළා. ආනාපෙත්වාන තං රාගා කුච්චෙන් තස්ස විදාලිය පෝතං තං නියරපෙත්වා තාලේ සප්ප මසප්පේ රජ්ජුරුව සරපයා අල්ලාගෙන කුසපලවා කුරුළු පැටියව ඉවත් කළා යකඩ උලකින් පෙනෙවිද තල් ගසේ එල්ලුවා. රතනග්ගස්ස රතනත් අස්ස ගුණ සාරතං අජනන්තෝ පිසෝ රාජා චාරිත මනෝපාලයන් රත්නයන් අතර අග්‍ර වූ තුනරුවන්ගේ ගුණ සාගරය පිළිබඳේ රජ්ජුරුවෝ නොදැන සිටියත් પરම්පරාගත චාරිත්‍රානුව රාජ්‍ය පාලනය කළා. චේතිය පබ්බතං ගන්්වා බික්කු සංඝං පවාරිය ආගච්ඡන්තෝ රතගතෝ රතස්ස යුග කෝටියා අකාසේ ජනතු පස්ස ඒක දේසස්ස බන්ධනං අමච්ඡා දේවතු පොනෝ තයා භින්නෝති ආවතං මිහින්තලේ සෑගිරියට ගිහින් භික්ෂු සංඝයා වහන්සේට දම් පිළිගන්වලා ආපසු රතයෙන් එද්දි රතේ වියගසේ කොනක් භාග්‍යතුන් වහන්සේගේ ස්තූපයේ වැදීමෙන් ඒ ස්තූපයේ කොටසක් කැඩී ගියා. එතකොට අමාත්‍යවරයා දේවයන් වහන්සේ ඔබ වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ සෑය බින්දා කියලා කිව්වා. අසංචිච්ච කතේ පේස රාජා ඕරුය සම්දනා චක්කේන මම සීසස්මෙන් චින්දතාති පතේසයේ එතකොට එලාර රජ්ජුරුව තමන් නොදැන කළ දෙයටත් රතයෙන් බැහැලා ඔය රතරෝදයෙන් මගේ හිස සිදු කියලා මහපාරේ දිගා වුණා පරයන් සං මහරජ සතනෝ නේවච්ඡති තූපං පාකතිකං කତ୍වා කමාපේති ආවතං මහරජුරුවනි අනුන්ට හිංසා කිරීමට අපගේ ශාත්‍රුන් වහන්සේ කිසිසේත් නොකමැතිසේක. ඒ නිසා ස්තූපය ප්‍රකෘතිමත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගත මැනවි. පේටපේතුං පංචදස පාසනේ පතිතේ තහෙන් කහපන සහසානි අදා පංචදසේවසෝ ඒ චෛත්‍යයේ කඩා වැටුණු ගල් පෙලි 15ක් નિયමාකාරයෙන් තැම්පත් කරවලා කහවණු 15000ක් වැය කරලා පිළිසකර කෙරෙව්වා ඒකා මහල්ලික වේං සෝසේ තුං ආත පේකිපි දේව අකාලේ වස්සිත්වා තස්ස වේං අතේමයේ එක් මහල්ලියක් විවේලන්ට අව්වේ වේ දැම්මා එතකොට අකල් වැස්සක් වහලා ඇයගේ වී ගොඩ තෙමුණා වේහෙංගහෙත්වා ගන්්වාසා ගණ්ඨාතං සමගට්ඨයේ අකාල වස්සං සොත්වාතං විසජ්ජත්වා නමෙත්තිකං රාජා ධම්මේ වත්තන්තෝ කාලේ වස්සං ලබේතේ තස්සා විනිච්ච අත්තාය උපවාසං නෙපජ්ජසෝ ඒ මහලු අම්මා තෙමුණු වී අරගෙන ගිහින් ගන්ටාරයේ නාද කළා අකලට වැස්ස ඇද හැලීමෙන් වී තෙමී ගිය බව අසා ඒ ස්ත්‍රිය පිටත් කොට යාපු රජුරෝ ධර්මයේ පිහිටා ඉන්නවා නම් කලට වැසි ලැබෙනවා නොවේයි කියලා ඒ ස්ත්‍රියගේ වචනයට තීරණයක් ගනු පිණිස ලුණු නැති බත්වන බව කරලා කොලාතු අතුරා බිම සැතපී වාසය කිරීමේ උපවාසයක් පටන් ගත්තා. බලිංගාහි දේව පුත්තෝ රඤ්ඤෝ තේජේන උත්තටෝ ගන්්වා චාතුමහා රාජ සම්තිකං තං නිවේදේ රජ්ජුරුවන්ගෙන් බලි පූජා ලබන දේව පුත්‍රයෙක් රජ්ජුරුවන්ගේ තේජසින් තැති අරගෙන සතරවරම් දෙව් මහරජුන් ළඟට ගිහින් මේ කාරණය දනුම් දුන්නා. තේ තමාදාය ගන්තාන සක්කස්ස පටිවේදයං සක්කෝ පජ්ජුන්න මහායෝ කාලේ වස්සං උපාදෙසේ සතරවරන් දෙව් මහරජවරු ඒ දේව පුත්‍රයා කැඳවාගෙන ගිහින් ශක්‍ර දේවේන්ද්‍රයාට දක්වා සිටියා. සක් දෙවිඳු පජ්ජුන්න නැමැති වැස්ස වලාහක දෙවියන් කැඳවලා කලට වැසි වස්සන්නට කියලා ආන කළා. බලිංගාහි දේව පුතෝ රාජිනෝ තං නිවේදේ තතෝපභූති තං රත්ජේ දිවා දේවෝ නවස්සත බලි පූජාවන් ගන්න දිව්‍ය පුත්‍රයා රජුරවන්ට ඒ කාරණය දනුන් දුන්නා. එදායින් පස්සේ ඒ රාජ්‍යයේ දහවල් කාලේ වැස්සේ නැහැ. රත්තින් දේවෝනු සත්තං වස්සයා මම්මේ මජ්ජිමේ පුන්නාන හේසුං සම්බත් කුද්දකා වාටකානිපේ සතියක් සතියක් පාසා මධ්‍යම රාත්‍රියේ වැසිය දැහැලුණා හැම තැනම කුඩා වලවල් පවා වැසිදියෙන් පිරී ගියා නගති ගමන දෝසෝ මුත්ත මත්තේ නයේසෝ අනුපහත කුදුට්ටි පෙදේසෙන් පාපුනෙත්දෙන් අගති ගමන දෝසං සුද්ද දෙට්ටි සමානෝ කතමිදේ මනුස්සෝ බුද්ධිමානෝ ජයති මේ රජ්ජුරුවෝ මිත්‍යා දෘෂ්ටියත් නොහැර ඉඳගෙනත් සතර අගතිගමන දෝෂයෙන් මිදී වාසය කළ පමණින් මෙබඳු වූ 이르දියකට පැමිණිලා සිටියා. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත බුද්ධිමත් මිනිසයන් කෙසේනම් සතර අගති දෝෂය අත්නොහැර සිටීවිද අත්හරිනවාමයි. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ පංච රාජකෝ නාම ඒක වීසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයක් සංවේගයක් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි රජවරු පස් දෙනාගේ පාලනය නම් වූ 21 වෙනි පරිච්ඡේදයයි